ඒ විදර්ශනා භාවනාව ගොඩාක් දුරට ප්‍රඥාව තිබුණොත් න තේරෙන්නේ. ඒ නිසා ගොඩාක් විදර්ශනා භාවනාවට යන්න එන්නත් ඒ භාවනාව පුරුදු කරන භාවනා යෝගීන්ට කරන්නේ ආනාපාන සති භාවනාව තුළින් එක අරමුණක ඉන්න කියනවා. මේ දීගම් වාස සාමීති සික්කති මේ ආනාපාන සති සූත්‍රය බුදුහාමුදුරේ දේශනා කරන ධම්සප්පවත්තන සූත්‍රය. දීර්ඝ උස්ම දියා බලන්න. කෙටි උස්ම දියා බලන්න. නාස් තුඩ මත සිත පිහිටවන්න. උස්මවල ඇතුල් වීම පිටත් වීම මේක දියා බලන්න. මෙන්න මේ වගේ මොනවාරි ඒකාග්‍රතාවයකට සිතපත් කරන අපි කැමැති පාසු කමඨාන. මේකට කියන්නේ කමඨාන කියලා. ඒක බලාගෙන ඉන්න එකට මේක බලාගෙන කාලයක් පුරුදු කරනකොට සිත පුරුදු වෙනවලු එක දෙයක් පිළිබඳව ඕනෝට වඩා දැනගන්න. ඒකට හොඳ උදාහරණයක් තමයි මේ මාත්‍යා ඉන්නවා. මේ මෑනියෝ එකම එක වතාවකට මුසල්ලාම දකින්නවා. ඉතාලිය දකින්න. දැක්කාම ඉතින් හොඳට ගුණේ ආපත්තාද තියෙනවා. නමුත් යුරෝප් කිව්වට අර යුරෝප් චරිතවල නෑ. ටිකක් වෙනස්. මේ අපේ කල්චරේට ඇඩ ගැහෙනවා. උත මේ ගතිගුණ තියෙනවා. හොඳ ශිෂ්ටාචාර කියලා නිකන් ලාවට දැනෙනවා. විවාහ වෙලා අවුරුද්දකට පස්සේ ගියාම එයාගේ චරිතයට තරහා යනවත්තා. එයා කම්පා වෙන්නේ කොහොමද? එයා කැමති ජීවිතේ මොකද්ද? අකමැති ජීවිතේ මොනවද? මොනවා වගේ දේවල් දකින්න කැමතිද? මොනවා වගේ දේවල් කන්න කැමතිද? දැන් මේ ටික දන්නවා. අවුරුදු 5කට පස්සේ තමයිලු එයා ඉතන්නේ මේ විදියට එයා දකින්නේ මේ විදියට එයා කතා කරන්නේ මේ විදියට කියලා දන්න අවුරුදු 5කට පස්සේ 25 කට ගියාට පස්සේ ඇරෙනකොට දන්නවා ප්‍රශ්නේ දැන් පටන් ගන්න යන්නේ කියලා ඇයි එච්චර දැනුමක්? මේක ඇයි මේ උපමාව කියන්නේ අපේ ජීවිතේ මොනවාරි වෘත්තියකට ගියාම පළවෙනි දවසේ ෆයිල් එක අදම අපට මුළු ෆයිල් එකම අර උඩ ඉඳලා කියවලා අන්තිමට තියෙනවා නන්දසේන printers කියලා. printing press එකේ ඒකත් එක්ක කියවන. ඇයි? එහෙම කියවලා තක්සම් කරන්න තව කල්පනා කරනවා මේක පාස් කරනවද? මේ ලෝන් එක දීලා ප්‍රශ්නයක් වෙයි මේ මොන්ස වහුවද? ඕම කල්පනා කරලා කරලා මාසයක් විතර ගිහිල්ලාලු එකක් අන්තරන්නේ. හැබැයි ඒ මැනේජර් මහත්තයා එහෙම නැත්නම් ඒ වෘත්තිය කරන කෙනා අවුරුදු 20කට පස්සේ ආක බලන්න හදන්න ඕනේ කියලා ලකවිස. ඒක කවුද මොකද ඔප්පු ඔරිජිනල්ද මොකවත් බලන්නේ ඇයි කියලා කිව්වම ඒ දකින්නකොටම දන්නවා මෙයාගේ ડોකියුමන්ට් නිවැරදි. ටිකක් මූණ කළු වෙලා ටිකක් බයෙන් වගේ ඉන්නේ එහෙනම් මේක චෙක් කරලා ඉතින් මේක පොඩ්ඩක් පරීක්ෂා කරන්න. ඒ අත්දැකීම. දකින්නකොට දන්නවා මේක ප්‍රශ්න නෑ කියලා. ඉච්ච අත්දැකීම. ඒ වගේ තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ ආනාපාන සතිය ඒ වගේ විය යුතුයි. දීර්ඝ හුස්ම කාලාන්තරය දකින්නකොට තමයිලු දකින්නේ ඒක දීර්ඝ හුස්මයක් නෙමෙයි. හුස්ම යනකොට කැඩි කැඩි තමයි යන්නේ. එහෙනම් කෙටි හුස්ම ගණනාවක එකතුවක් දීර්ඝ හුස්ම වාගේ රැවටිලා තිනවා. ඒක අපි දන්නේ නැහැ. ඒක දැනගත්තේ මේක දීර්ඝ කාලින පරිභෝජනය කළාම. ඊට පස්සේ අපි දකින්න ලස්සන ගයක්. ලස්සන ගයක් නෙමෙයි. ප්‍රේම් දාස් ගානක්. මේ කාචයට ඒ කියන්නේ එළියට යන තරංගේ නැවත වදිනකොට ඒ ප්‍රේම් ගණනාවක්ලු අර කියන චංචලනය වාහනය ගියා නෙමෙයි ප්‍රේම් 150000 ගියා ඒ ප්‍රේම් වල එකතුව අර කාලය මැනගන්න බැරි නිසා ඒක ලස්සනට කාර්කා ගියා වාගේ අපි හිතනවා කාර්කා ගියා නෙමෙයි හේතුව චලනයක් ඇහැට දකින්න බෑ ඇහැ දකින්නේ රූප කලාප. ඒ රූප කලාප ඉංග්‍රීසියෙන් අපි කියන ෆ්‍රේම් එකක් කියලා. අර කැප්චර් කරනකොට පොල් ඒ වගේ ෆ්‍රේම් 10ක් විතර එකතු වුණාම ඒක ලස්සන මූවමන්ට් එකක් වගේ පේනවා. ඒක ඇත්ත එකක් නෙමෙයි. ෆ්‍රේම් 10ක් එකතු වෙලා ඒ එකක් නිර්මාණය කරනවා. ඒක ඇත්තයි කියලා අපි සැකයට විශ්වාස කරනවා. මෙන්න මේ විදිහට මේ රූපය ඈට පේන ක්‍රමවේදය කනට ශබ්ද තරංග වලින් ඇයෙන්නේ. ඒ වේව්ස් ගණනාවක එකතුවක්ලු වාක්‍යයක් බවට පත් වෙනවා. දැන් මම ඒවම් මේ සුතම් කියනකොට සොර කීයක් තියෙනවද? ශබ්ද කීයක් තියෙනවද? උස්පාත් අඳ කොච්චරක් තියෙනවද? ඒ හැම වේව්ස් එකක්ම එකතෙලා මා විසින් මෙසේ හසන ලදී කියලා පණිවිඩයක් බවට නිර්මාණය වෙනවා. එතකොට ඇයෙන ශබ්ද ශබ්දයක් නෙමෙයි. තරංග ගණනාවක එකතුවක්. ඒක ශබ්දයක් බවට නිර්මාණය වෙනවා. ඒක ඇත්තයි කියලා මම අල්ලාගෙන ඉන්නවා. මෙන්න මේ වගේ අසකන දිවනාසය සමසිත කියන ආයතන අය මේ කියන භෞතික ලෝකයේ තියෙන නාම රූපات එක්ක ගනුදෙනු කරනවා. ඒ ගනුදෙනු කරන හැම මොහොතක් ගානේ මම මුලා වෙනවා. මේක කීයටවත් පුදුජන ලෝකේ කටි විශ්වාස කරන්නේ ඇයි? එයා කියන වාණය ගියා මම දැක්කනේ ඔබ වහන්සේ කියන්නේ ඒක වාණය නෙමෙයිද? නෑ. රූප කලාප ලස ගානක එකතුවක්. එයාට විශ්වාස නෑ වාණයක් ගියා. මම ඒක දැක්කා. එහෙම තමයි කියන්නේ. ඇයි ඒ රූප කලාප දෙක අතර තියෙන කාලය තප්පරය ලක්ෂයට කැඩුවාම වගේ කාලයක්. ඒ නිසා ඔක්කොම එකට එකතු වෙලා තියෙන. එයාට පේන්නේ වාහනයක් ගියා කියලා. නමුත් මේ ප්‍රේම් ගාන සම්පූර්ණ කඩලා වෙනම කැප්චර් කරලා බැලුවාම අපට පේන මේ එක එක එක එක මොහොමඩ පුඩ පුඩ පුඩ පුඩ වෙනස් වෙලා යන සම්පූර්ණ මේ පින්තූර සෙට් එකක් මේ තියෙන්නේ. එහෙම තමයි මේ ලෝකේ හැම දෙයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මේ දීගම්වා දීර්ඝ උස්ම කියන එක අපි මෙනෙහි කරාට ඒක දීර්ඝ උස්මයක් නෙමෙයි. ඒක උස්ම තට්ටු කීපයක දැන් ගන්නකොට ගන්න වේගය අවසාන නැහැනේ. අවසානට ඒ විදිහට ගන්න බෑනේ. එන්නේ වේගය අඩු වෙනවා. එතකොට මේක එන්ඩෙන් එන්නේ ක්‍රමානුකූලව ලේයර් කීපයකට බෙදෙන එක අපිට පේන්නේ මෙන්න මේ විදිහට මාසයක් දෙකක් අවුරුද්දක් දෙකක් පහක් වගේ මේ ආස්වාස ප්‍රාස්වාසය දීර්ඝ උස්ම දියා කෙටි උස්ම දියා නාස්තුඩ මත ඉසිත පිටුනේ ඒක පිළිබඳ විශාල අවබෝධයක්. අර උපාසක මතේ කියා පෙම් බැඳිච්ච කෙනාව ඒ කාලේ තේරුම් ගත් එකයි විවාහ බැඳගම තේරුම් ගත් එකයි ළමේ කම්බුණාට පස්සේ තේරුම් ගත් එකයි අවුරුදු 25 පවුල් කෑවට පස්සේ තේරුම් ගත් එකයි ඒම වෙනස තියෙනවා මේ පරිභෝජනය මේ ආනාපාන සතිය මේ කමඨාන එහෙම නැත්නම් මේ ආස්වාස ප්‍රාස්වාසයේ කෙරෙහි අපේ අවධානම වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා ඒක ඊටපස්සේ අවධානමෙන් අපි බලන්නේ මේක කොහොමද මේම වෙන්නේ මේම වෙන්න බැරිද මේක වැරදෙන්න බැරි. ඒ අවධානම අවධානයක් බවට පත් වෙනවා. ක්‍රමානුකූලව පස්සේ අපිට ඒක පිළිබඳ ලොකු රිස්ක් එකක් නැහැ. අවධානයක් නැහැ. හැබැයි මේක මේම තමයි වෙන්නේ කියන අවධානම අපිට තියෙනවා. මෙන්න මේ ආකාරයට පුරුදුනාම ඒ ආස්වාසේ ක්‍රී පාස්වාසේ පිළිබඳ මනා දැනුමක් අපට ලැබෙනවා වාගේ දැක්කම රූපය පිළිබඳ මනා දැනුමක් එනවා. මනා දැනුමක් එනවා. එතකොට දැන් ජනේලයක් දකින්නවා. ජනේල දැක්කාම සාමාන්‍ය මිනිස්සු කියලා ලස්සට පියන් තුනේ ජනේලයක් දාලා මේ පියන් තුනේ ජනේලයක් එක උළුව වදන්න ගහ කොච්චර ගහක් විනාශ වෙන්නේ නැද්ද? මේක මාන්ති කවදාවත් මේ ප්‍රේම එක මේ විදිහට හදන්න බෑ. මේකට වඩා ලොකුවට කැපෙන්න ඕනේ. ඒ කපල ඒව ඔක්කොම කපලා කරලා මේකට බස්සන්න ඕනේ ඒව මදින්න තියෙනවා. ඒව වැලි කඩදාසියෙන් ඒව ෆිනිෂින් කරන්න තියෙනවා. එතකොට මෙච්චර ලොකු ගාකින් 140ක් විතර අක ගිහිල්ලා තමයි මේක හැදෙන්නේ. හැදුනට වැඩක් නැහැ මේකේ තනු දිරනකොට පොඩ පොඩ වැටිලා වැටිලා වැටිලා කාලය කරනකොට මේකත් පොළොවටම පස් වෙලා යනවා. ගස් කැපෙනවා කියලා මිනිස්සු කම්පා වෙනවා. හැබැයි මිනිස්සු දන්නේ ගස් මෙතන කැපුණට මොනවා හැදුනත් කවදා හරි දවසක කුටුමිය සල්මාර් දොරජන ලොකම දිරාපත් වෙලා පොළොවට පස් වෙලා පෝර වෙලා නැවත ගස් අට ගන්නවා. එහෙනම් කොච්චර ගස් කැපුවත් මේ මහ පොළව ගස් බවට පත් වෙනවා. එහෙනම් ගස් විනාශ කරන්න බෑ. විනාශ කරන සමීකරණයක් නෑ. එහෙනම් ගස් විනාශ කරන්න එපා කියන්නේ. ගස් විනාශ වෙලා කුටු මේසල් බඩු මුට්ටු ගෘහබඩු වලටපත් වෙලා ඒව දි รา පත් වෙලා බෝර වෙලා නැවත ගස් යන කාලයක් යනවා එතක ජීවියට 0.5 ඔක්සිජන් නිෂ්පාදනය කරන්න ගස් අඩු වෙනවා එතකොට මිනිස්සු මැරෙනවා සත්තු මැරෙනවා ඔක්සිජන් ඌනතාවටපත් ඒ නිසා ගස් පරිස්සම් කරනවා. මෙන්න මේ වගේ ජනේලය බැලුවා මේ ජනේලේ රක්සිතයට ගිහිල්ලා ඒ ගස් වලට ගිහිල්ලා ඒ ගස් වලින් නැතිව ඒ ඔක්කොම පේන්න පටන් ගන්නවා. මේක තමයි විදර්ශනාව. මෙන්න මේ විදර්ශනාව ගනම් යම්කිසි කෙනෙක් හැයෙනකොට එයාට තේරෙනවා මේක මේම නෙමෙයි අර විදියට. දැන් ගොඩාක් උට කවුරු කෙනෙක් ඇවිල්ලා අපිට කියනවා මාත්‍යා මේ මට තිබුණ රුපියල් 5000ක් දෙන්නකෝ මේ පුළුවන් තරම් ඉක්මනට දෙන්න මම. මේ සල්ලි අම්මනම දෙන්නම් කියලා කියනවා. සල්ලි අම්මනම දෙන්නම් කිව්වනේ. එන්න 5000 දෙන්න. ඊළඟ සතියේ ඉඳන් මට කරන මාත්‍යා අර 5000 ඔව් මං අම්මනම දෙන්න. මොන වැඩේ මේ මට සල්ලි අරින්න සතියේ ආයි සතියේ කිව්වද ආයි කතා කරපොට සරන් කියනවා. මල්ලි අර 5000 මේ මොකක්ද දන්නවද දෙන්නේ නැද්ද? මේ අයියේ මේ අමුරම දෙන්නා. ගිය සතියේත් ඕකනේ කිව්වේ. ඇත්තටම එයා සල්ලි ගන්නකොටම කියනවා උපාසක මාත වාචිට කියලා මැරෙනකම් 5000 දෙන්නේ නැහැ කියලා. ඒක අපට හැලෙන්නේ අම්බුනම දෙන්නම් කියලා කියන්නේ මේ භවයේ මට ලැබෙන්නේ ඒ නිසා ඒක ගැන බලාපොරොත්තු තියන්න එපා කියන එක එයා කිව්වා. ප්‍රඥාව නැති නිසා අපි හිතනවා ලබන සතිය හම්බෙයි. අවුරුද්දට දෙයි. අප්‍රේල් වලට හම්බෙයි. ඒකෙන් අපේ කිරිබත් අරගෙන මේ මනස දෙයි. එහෙම කියලා නැති එකක් එයා කිව්වාය එයාගේ ජීවිතය අදහසකින්වත් නැති එකක්. එයා කියනවාය කරනවාය කියලා අපි එකක් හිතාගෙන අරක පිළිබඳ බලාපොරොත්තු. ඒ ඇයි පඤ්ඤාව නැහැ. අම්මුණාව දෙන්නම් කියනකොට පඤ්ඤාවන්තයෙක් නම් එයා බමුණෙක් නම් කියනවා පුතේ ඕන් නැහැ සල්ලි මේක සම්පූර්ණයෙන් ඇයි දන්නවා අම්මෙන අම්මෙනකොට දෙන්නම් කියන එක දෙන්නේ නැහැ කියන එක. ඒක තුන කියනවා. පාර යනකොට මිනිස්සේ ඥාන ගාමකට කොල්ලෙක් ලියුමක් දෙනවා. කැමැත්තාලා දෙන්නේ. ඒ ළමයා බයිනවා. පිසුදු මිනිස්සේ අක්කනම් ගිතට ඉපදුන්නේ නැද්ද? පාරේ ඉන්න මිනිස්සු මේව දැසරෙන්නේ මිනිස්සු බලාගෙන ඉන්නවා. මේ වගේ අසම්වරස මිනිස්සු ඉස්සරහට ඕම දැසරෙන්නේ කියලා හොඳටම බයිනවා. හැබැයි ළමයා කියන්නේ මිනිස්සු මේව බලාගෙන ඉද්දි මේම මිච්චර මිනිස්සු අතර මේව දැසරෙන්නේ කියලා කියන ඔහෙන් දෙන්න. මිනිස්සු නැති තැන ලියුම දෙන්න මං ගන්නවා මං කැමති. හැබැයි ප්‍රසිද්ධිය දෙන්න එපා. හැබැයි මේ මානසික තමයි මේ ළමයා කැමති නේකමට ප්‍රසිද්ධිය දෙන්න නිදා කරේ. ඒ මානසිකලා දවුලවන අරපුනවා. ඉතින් අමාරුට. හැබැයි ළමයා කැමැත්ත දුන්න ප්‍රසිද්ධිය. මේ මනසට පඤ්ඤාව නැහැ. මේ වගේ මේ ලෝකයේ මිනිස්සු වචනේ කියන දේවල් නිවැරදිව හරියට දකින්න බැරි නිසා අපි කියන ප්‍රඥාමදී කියලා. රූප නිවැරදිව දකින්න බැරි නිසා අපි කියන ප්‍රඥාව නැහැ කියලා. ශබ්ද ඇහෙන එක නිවැරදිව දකින්න බැරි නිසා අපි කියන ප්‍රඥාව නැහැ කියලා. අපේ ආච්චි එක සැරයක් කෑම ටිකක් අදලා කිව්වා පුතේ මේ ව්‍යංජනේ විශේෂ එකක්. මේක දුර්ලභ ගණේ කොළ වර්ගයක් කලාතුරකින් මේක අම්බ වුණේ පුතාට දෙන්න කියලා ඒගොල්ලෝ දුන්නා. මේ පුතාට මේක ගොඩාක් වටිනවා කියලා ඒක හරි රසයි පුතේ. කාලා බලන්න මේක අයින් කරන්න එපා කන්න කියලා ව්‍යංජනේ දුන්නා. පොඩ්ඩක් කනකොට මට ඉනා ගියා. සීයට අග්ගලලා කියලා පුතේ ඒ ඉනාවට හේතුව මම දැනගන්න කැමතියි. එයා ආසයි මගේ අදහස් දැනගන්න. මං කිව්වා සීයේ රසයි කියලා ආච්චි කිව්වා. <clears throat> නමුත් මේ දිවේ අඟල් භාගයට විතරයි මේක දැනෙන්නේ. පොඩ්ඩක් එහාට යනකොට කිරිකාර දැනනවා. එතන එහාට යනකොට ඇඹුල් දැනනවා. ඉස්සරහා තිබිච්ච රාම නැහැ. පොඩ පොඩ ගිල දිවෙන් අංගිසට ගියාම රාහුත් නෑ මොකවත් නෑ මම ඔයනවා මේ රාහ තිබුණේ කොහෙද? දිවේද ව්‍යංජනේද? ව්‍යංජනේ තුන බඩවල දිගේ රාහ දැනෙන්න එපා. එහෙම දැනෙන්නේ නෑ. දිවේ නම් ඒක ගියාට පස්සේ දිවේ තියෙන්න එපා. මේ රාහ කොතනද තිබුණේ කියලා කල්පනා කරා. එතකොට ඉනා ගියේ කියලාම ආච්චි සීයායි කල්පනා කළාට කිව්වා පුතා දැන් ඉඳලම පටන් ගත්තා විදර්ශනා වඩන්න කියලා. මම කිව්වා නෑ සීයේ. ඒක දැන් පටන් ගත්තේ නෑ. පටන් ගත් එකක් දැන් තමයි මතු කරන්නේ කියලා. පටන් ගත් එකක් මේ දැන් තමයි මතු කරන්න පටන් ගත්තේ. ඒක දැන් පටන් ගත් එකක් නෙමෙයි කියලා. එතකොට මට අවුරුදු 3යි. ඒ ව්‍යංජනේ. ඒ දෙන්න පොඩ්ඩක් කාලා බලලා කියන ඒක එහෙම තමයි. උඩට දැනෙන රසේ මැකට දැනෙන්නේ අගිස්සට දැනෙන්නේ කෙරවලට දැනෙන්නේ උගුරෙන් පල්ලයට ගන්න මොකවන්ද මේක මිටි ගුලියක්. නැටි ගුලියක්. එතකොට රස කොයිද තිබුණේ? දිවේද තිබුණේ? ව්‍යංජනද? දැන් ඒගොල්ලන්ට ලොකු ප්‍රශ්නයක්. කෑම කන එක නවත්තලා ඒගොල්ලෝ සාකච්ඡා කරනකොට රස කොයිද තිබුණේ? ඒගොල්ලෝ සාකච්ඡා කරන වෙලාවෙදි මම ඒ කට්ටියගේ කියන්නේ ටිකක් මම කාලා දැම්මා. මම පොඩිනු මම ඒක ඔයගොල්ලෝ සාකච්ඡා කරන ප්‍රශ්න මේක මම ඒක ටිකක් කාලා දැම්මා. ඒ වගේ රස දැනෙනකොට රස අභිභාගන යන්න රූප දැනෙනකොට ස්පර්ශ දැනෙනකොට අපි පුහාගෙන යන්න. සමහර අය මගේ නානවා ඒ තපස් රකින්න කාලේ මුනිවරු ආනවා මම පොඩි තාපතේ මට අවුරුදු 9ක් ඒ කාලේ එතකොට ඒගොල්ලෝ දන්න හරි දක්ෂයි කියලා ඒ මුනිවරයා රවුලේ වල වයස් කෙනෙක් මගේ නානවා පුතා මිනිස්සු දකින්නකොට පුතාට මොනවද හිතෙන්නේ ස්වාමීන් වහන්සේට මොනවද හිතෙන්නේ ඒ ටික මට හිතෙන්නේ නැහැ මේකටත් තමයි ඒ මුනිවරයාට දකින්නකොට මොනවද හිතෙන්නේ? ඒ ටික මට හිතෙන්නේ අනිත් ඔක්කොම හිතෙනවා කියලා. ඊට පස්සේ අහුවා මොනවද මට හිතෙන්නේ? ස්වාමිනේ පින්දපාත යනකොට හිතෙනව නේද මේගොල්ලෝ ලස්සනයි තරුණයි කියලා. එහෙම හිතෙනවා. මෙයානම් හරි උරුපූටි පින්වන්තයි කියලා හිතෙනව නේද? ආ එහෙමත් හිතෙනවා. මගේ ඒ ටික තමයි මට හිතෙන්නේ නැත්තේ. ඇයි කියලා කිව්වා. මම පොඩි කාලේ ඉඳලා මගේ කාමරේ මම මාස දෙකේ ඉඳලා මට පෙනෙන ලස්සන මේ අවුරුදු කුමාරියගේ පින්තූරයකුයි වයසට වැරෑලි වෙච්ච වයසක කෙනෙකුගේ රූපයකුයි තිබුණා. ඊට පස්සේ මම ඒක දිහා බලනකොට දානෙගෙන මේ මේ කිරියම්මා. මේ තමයි ආච්චි කියලා මම නබේ තරුණ කෙනා ලස්සන කෙනෙක්. හැබැයි එයාගේ ෆොටෝ එක හොඳ ලස්සනට ප්‍රේම් කරලා තියෙනවා. මේක ටිකක් පරණ කාලේ එකක් වගේ. නමුත් මම කල්පනා කළා මේ ලස්සන කෙනා කවුද? මම කවදාද අපිට මුණ ගැහෙන්නේ. පස්සේ මම දැනගත්තේ ආච්චි මල්වර වෙනකොට ගත්ත රූපේක. මේ මිටපු කෙනා මෙහෙම වෙලා තින ලෝකේ ස්වභාවය මේකයි. එදා ඉඳලා මං දිහා මං බලනවා. හැමදාම උදේ නැගිටලා මං දිහා බලනවා මම දැන් දවසක් වාචයට ගිහිල්ලා. ඊයේ හිටපු නම නේ මම දැන් අද දවසක් වයසයි. අවශ්‍ය වෙනකොට මම කල්පනා කරන වරුවකින් මම වයසට ගිහිල්ලා. මං කිව්වේ මුනිවරයාට මේ විදියට අර තරුණ කට්ටිය ඇතුළේ කිරියම්මා මට පේනවා. ඒ නිසා මේ කට්ටිය ලස්සන නෑ, ඒ කට්ටිය තරුණ නෑ, ඒ කට්ටිය ගාම්භීරව, ඇඩරුව එහෙම මොකවත් නෑ. ඒ කට්ටිය ඔක්කොම කුඳු වෙලා වායතට ගිහිල්ලා අර යකමිට අරගෙන එහෙම කුඳු වෙලා යන කාන්තාවකුත් ඒකම යනවා. එයාම පේනවා. එයාගේ ඇවනල්ලේ ඒ කිරියම්මත් මට පේනවා. මේක ඔබ වහන්සේට පේන්නේ ඒක මට පේනවා කියලා. පස්සේ තමයි කිව්වා කවදාද දවසක මේ මේ යෝගියාගේ මම කමටහන් ගන්නවා කියලා. වැඩි දවසක් ගිහින් මාසයක් යනකොට මම එයාගේ ගුරුවරයා වුණා. මේක ඇයි මම කියන්නේ කිව්වොත් මගේ වටිනාකම කියන්න නෙමෙයි. මේ ලෝකේ හැම දෙයක්ම අපට පේන්නේ නැති එකක් තියෙනවා. ඒක දකින්න නැති නිසා රාගය දෙන්නේ. දැන් මේක ඒ කාලේ ගන්නකොට LCD කියන්නේ ආයි අර CRT monitor CRT monitor tube වලට සාපේක්ෂව මේවා latest technology. අත ගන්න හිඹලා තමයි වහන්නේ. හරි ආසයි. කොහොමද TFT ආවම LCD වල මාකට් එක ගියා. LED පැනලා ආවම මට මේව ලැජ්ජයි නේ ප්‍රතිආ මේව ගන්නවා ගබඩා බෑ. මේක දැක්කම පරණ කාලෙක. එහෙනම් මේ එකක්වත් ලෝකේ පවතින්නේ තාක්ෂණය තාක්ෂණය එනකොට මේ ඔක්කොම පරණ වෙනවා. දි รา පත් වෙනවා, ජීර්ණය වෙනවා, කැඩෙනවා. ඒ රෙසිස්ටර් කන්ඩෙන්සර් යමකටම අවශ්‍යයක් තියෙනවා. ඒ IC වල අවශ්‍ය ඉවර වෙච්ච එකම ඉවරයි. LED බල්බ් එකට පැය 5000යි 5000 ඉවර වෙච්ච එකම පිච්චෙනවා. ඒක අයින් කරනවා. මේ ලෝකේ එකක්වත් දකින්න ඒක දැකපු කෙනාට ලෝභයක් අටගන්නවා. ලෝභයක් අටගන්නවා. iPhone එක හදනකොට මේක අවුරුදු 20කට ටාගට් කරන මේ chip එක processor එකේ chip එක අවුරුදු 20යි. එතනින් පස්සේ දෝෂ එනවා. අවුරුදු 5 වෙනකොට reuse කරාම ප්‍රශ්න එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ ලෝකේ එකක්වත් ස්ථිර නැහැ. මිනිස්සු වයසට යනවා නම් හැම අණුවක්ම භ්‍රමණය වෙනවා නම් දි รา පත් වෙනවා, ජීර්ණය වෙනවා. මේ ධර්මතාවය දැක්කම මො ලෝකෙ කිසිම එකක් යට වටින්නේ නැහැ. කිසිම එකක් වටින්නේ නැහැ. මෙන්න මේ දක්ම ඇස්වලට එන්න නම් අර ආනාපාන සතිවල ඒකාග්‍රතාවයෙන් එන වැඩිපුර එක දෙයක් වැඩිපුර වටහා ගත්තා මේ අවබෝධය එයා ඇප්ලයි කරනවා ආයෝජනය කරනවා අනිත් ඒවා තේරුම් දකින්න මේක පුරුදු කරන්න මේ උපමා ටික කිව්වේ පුංචි කාරණා ලොකු කරන්න මේ ප්‍රමාණයට වඩා තේරෙන්න ඕන නිසා මගේ ජීවිතේ මගේ අත්දැකීම් මේවා ඒක අපි භාවිතා කරලම තමයි අවබෝධ කරගන්න අවශ්‍ය තරමටත් වඩා භාවිතා කළ යුතුයි එහෙමයි තමයි අවබෝධයෙන් නැත්තම් දැන් මම දේශනා කරාට අපිට ඒක ගාන ගන්න අමාරුයි. දැන් මේ පුටුව ගැන ඇහුවොත් මේක හදපු වඩුවට වඩා මම විස්තර කියනවා. මේ වංගුව ගන්න බෑ තනියම. කෑලි තුනකට එක කපන්න ඕනේ. කපලේ වද්දන්න ඕනේ. ඒ වද්දනකොට ඒක මේම වද්දන්න බෑ. මේම වැද්දුවොත් කැඩෙන ප්‍රතිශතය වැඩි. එහෙනම් මේම වද්දන්න. මේම වැද්දුවමලු අර ඇණේට ගැම්මක් එන්නේ බර. කවුරු කපල තියලා නැත්නම් ඒ ඇණෙත් ඒ ගැම්ම ගන්නවා. ඇත්තටම මේකේ තියෙන පොලිස් එක හොරලා බැලුවම කැලේ තුනක් ඇති. ඒ යන විදලා තියෙන තේ දිශාවට තමයි. එතකොට ඒ වඩුවා මොන මානසිකත්වයෙන් හිටියද ඒ මානසිකත්වයට අපිටපත් වෙනවා විදර්ශනාව වැඩිලා තිබුණා. මේක ගොඩක් ප්‍රගුණ කරපුවාම තව කෙනෙක් කෙනෙක් පිරිමි කෙනෙක්ගේ සෙට් එකක් ෂර්ට් එකක් මානකොට බොත්තම් කොයි පැත්තටද තියන්න ඕනේ කියලා මම කියන දකුණු පැත්තට තියන්න. මොකද ඔබ ටේලර් කෙනෙක් නෑ. ඇයි ලෝකේ 90%කම මිනිසුන්ගේ හුරු අත දකුණු අතන. බොත්තම මේ පැත්තට තිබුණොත් දාන්න ලේසි. වම් පැත්තට තිබුණාම සෙවට්ට කඳින විනාඩි 20ක් යනවා. ඇයි මේ බොත්තම දාගන්න බෑ. වම් අත උරු නැහනේ. ඒතර බොත්තම් දාන්න යනකොට පෙරාර ගිහිල්ලා. පස්සේ ගිහිල්ලා බලනකොට පෙරාර ගිහිල්ලා අලි බෙටි ටිකක් ඉන්න පාර දිගේ. පෙරාර බලන්න නම් විනාඩි 5යි යන්න ඕනේ ඇඳගෙන. ඒකට දකුණු පැත්තේ බොත්තම තියෙන්න ඒ විදර්ශනා තිබුණාම කෙනෙක්ගේ දෙයක් දැක්කාම එයාට අඳුම් මාන්න ඕනේ කොහොමද කියන එකත් සරම කොයි පැත්තටද අනින්න ඕනේ කිව්වම මම කියන්නේ ඉස්සෙල්ලාම දකුණු පැත්ත තමයි ඉස්සලා අඳින්න ඕනේ. ඒ කිව්වම දකුණු පැත්ත මෙහෙම ගත්තාම දිගහැරෙන පැත්තත් ඒකනේ. මිනිස්සු ඉස්සලාම කකුල තියන දකුණනේ ගුරු කකුල ඒකනේ. එතකොට තියෙනකොට මේම මැහුවාම මේම U හැඩයක් තමයි මෙතන තියෙන්නේ. U හැඩේ ටග්ගල කෙලින් වුණාම ඒක දිගේ කකුල දිගහැරෙනවා. අනිත් පැත්තට ඇඳාම අඩි 20ක් යන්න කලින් වැටෙනවා. වැටෙනවා. ඒකට සරම්මාන්න පැත්තේදී වැඩ කරන්න ඕනේ නැහැ. විදර්ශනා වැඩවම යඳුම දැක්කම හඳින ක්‍රමයට තේරෙනවා. ඒක මේම ජීවිතේ. මූල ආරම්භය තමයි ආනාපාන. ආනාපාන සතියෙන් තමයි. ආනාපාන සතියක් තමයි මේ ලෝකේ හැම භාවනාවකටම අතිවාදී. විදර්ශනාවට යනවා නම් පාරමිතා වඩනවා නම් සතර සතිපට්ඨාන ආර්ය අෂ්ටාංග මාර්ගය යන කරපු ඕන එකක් වඩන්න පුළුවන් ආනාපාන සතිය හරියට පුරුදු කළා. මට මහා කායයි. කොට්ට තියලා ඉර කරලා තිබුණේ මම. ඉර කරලා නිකන් තියලා තියෙනවා වාඩි කළා. මට භාවනා දෙන්නේ නැහැ. මට තේරෙන්නේ නැහැ. ඕම ඉන්නවා. නිදා ගන්න දෙන්නවම වැටිලා ඉන්න අවුලක් අරලා මේ ආච්චාන අර පොඩි එක මොකක්ද ඒ කරලා දෙන්නේ නෑ නෑ ඔය මිටි අරයි කියන්නේ. පොට්ට තියලා මාව ඉර කරලා ඕම තියලා තියෙනවා. ඉතින් නිදා ගන්න බෑ. ඕම තියලා. අවුරුද්දක් වෙනකොට තමයි නාස්තුද ළඟ සිත පීඨව ගන්න නායලියා බලන්න නායලියා බලන්න කියනවා තමයි ඉස්සර ඇරලා බලන්න සීය මාදියා බලන්න. ඇරලා බලලා නේද කියලා. ඒක ආයෙම වාන්න. මොන පුදුමද? ඒ පුණු කොච්චර වටිනවද කියලා කිව්වොත් මේ ලෝකේ ඔක්කොම ජීවිතේ ආස්වාස ප්‍රාස්වාස කොහොනාය පොඩ වහලා බලන්න මිනිස් මැරෙනවා. සත්තු මැරෙනවා. ආනාපාන සතිය තමයි මේ ලෝකේ පැවැත්ම, ජීවියාගේ පැවැත්ම. ඒක වටාගත්තේ නැති කෙනා මේ ලෝකේ මොකවත් වටා ගන්න නැහැ. Tamanta තහාය කියන එක දැනගන්න පුළුවන් උස්මවට රැල්ල වේගය වැඩි. චක්‍ර නාස්පුඩට වම තිබ්බම අයියෝ වටිනා. මේ ටිකේ පැනලා තියෙන්නේ. ඒක තමයි වැඩි වෙන්න තියෙන්නේ. බොහොම සෑල් වෙනවා. ඒකෝන සිත ගොඩාක් රිලැක්ස්. මම ගොඩාක් විවේකී ඉන්නවා. දැනෙන්නම නැහැ. ඒක න ගොඩාක් රිලැක්ස් වෙලා එක තැන හුස්ම කම්පා වෙනවා. එක තැන. ඒ කියන්නේ රාගය ඇති වෙලා. රාගය ඇති වෙච්ච වෙලාව එහෙම තමයි. අර කම්පසර වගේ එක තැන කම්පා වෙනවා. එක තැන කම්පා වෙනවා නායක කියලා බලනකොට පොඩි හාමුදුරුවන්ට යට රාගය ඉන්නවා. උස්මාන වේගය වැඩි, පීඩනය වැඩි. ඒ කියන්නේ තරහා ගිහිල්ලා. ඒ උස්ම වලින් යාගේ සම්පූර්ණ චරිතය කියන්න පුළුවන්. උස්ම රැල්ල දිහා බැලුවාම එයා දැන් ඉන්නේ මොන කෙලෙසයක් එක්කද මොන වගේ මානසිකත්වයකට අක්කලා කියන්න පුළුවන්. ඇතුළට ගන්න වේගය වැඩි, එළියට යන වේගය අඩුයි. එයාට ආසාවක් ඇතිලා, ලෝභයක් ඇතිලා. මේක ගන්න ඕනේ මේ මේ මේ වගේ පෝන්නකම් නම් ගන්නවාමයි කියලා ආසාවල් තුනම එයාගේ මානසිකත්වය වෙනස් වෙනවා. ඒකට සාපේක්ෂව උස්ම වෙනස්. ගන්න වේගය වැඩි, යවන වේගය අඩුයි. අපි දන්න දැන් ලෝභයෙන් එයා දැවෙනවා. ලෝභෙන් දැවෙනවා. ඊර්ෂ්‍යාව කියන්නේ ලෝභේ ප්‍රතිඵලයක් තමයි. එතකොට අපි දන්නවා මේ ආස්වාස සාපේක්ෂව මේ වගේ මානසිකත්වයක් තියෙනවා කියලා. ලෙඩාවේ කේන්ද්‍රය කියන්න පුළුවන් මේ උස්ම රැල්ල දිහා බලලා. නමුත් ඒක අපිට වටහා ගන්න බැරි වුණා මේ අවුරුදු 40 50කට කියලා කියන්නේ අපි ගොඩක් දුර්වලයි. ඉබ්බට තරහ යන්නේ නැති ඇයි කියලා ප්‍රශ්නයක් ඇහුවාම කියනවලු එයා විනාඩි 3කට 4කට එක උස්ම එකයි ඉල්ලගන්නේ. ඒකෙන්ද ආයුෂ 600 10ක් විතර තියෙන ඉබ්බට පරමාංශ. විනාඩි 3කට එකයි ගන්න. එන පරමාංශ 10ක් විතර තියෙනවා. තරහා යන්න නිබ්බට තරහ ගස්සන්න බෑ. මොනවාර කෝට් කැලේ අරන් මේ දාලා ඉබ්බා මේ විරික්තනවා, කෑ ගන්න ඕන මොකව පාදුන. අර කැතුලට ගත්තා ඕන එක කරන්න පුතේ කියලා ඉන්නවා. ඉච්චිරිල තමයි අර ආශ්‍රව පාසාව වෙනස් වෙනවා. අපිට පොඩ්ඩක් මේවා වාඩි කරලා පොඩි පොඩි අලුපාඩු ටිකක් කීකේ යනකොට ටික ටික ටික නාඩි වේගය වැඩි වෙලා බොහොම එකක් වෙනවා. ඊට පස්සේ අපි දන්නා දැන් නම් ගායි. තාපි කරලා දැන් නම් දොර වාඩ ගන්නෙ තව ටිකක් කරන් දැන් නම් අනිවාර්යයෙන්ම මරනවා. ඇයි? අර වේගය වැඩි වෙනකොට අමනුෂ්‍ය කෝටපත් ඒ ආස්වාස පාස්වාස ඒක වෙනස් වෙනවා. ඒක දැක්කම දැන් මට තරහා යනවා කියලා එයාට දැනෙනවා. ඒ සිය ආපු ගමන් අතන ගිල යනවා. මේක පුරුදු කරන්නේ මේක වඩන්න. මේක නිතරම දකින්න පුළුවන්. අපි අඩකොලේ වැඩ කරනකොට මොනවාරි කවුරු වැඩක් කරාම ආස්වාස පාස්වාස වෙනස් වෙනවා. ඒ ඒ වෙනස් වෙනවා කියන්නේ මම වෙනස් වෙලා ඒ වෙනස දකින්න බැරි නිසාම තමයි අතුරු ප්‍රතිඵල ලැබෙන්නේ. ඒක දැක්කා කියන්නේ ඒක ඒ වෙන්නේ නැහැ. ඒක ඒක මට පැහැදිලි. ප්‍රෙෂර් එකෙන් ගොඩක් එතකොට සමහරවිට ඔක දකින يعني වෙන දෙයි දකින දෙයි අතර ગેප් එකක් තියෙනවනේ. එතකොට ওই ગેප් එක කොහොමද කෙටි කරගන්නේ? ඒක අර 100 තුලින්ම කෙටි වෙනවා. අපි කෙටි කරන්න අවශ්‍ය නැ කාලය තීරණය කරන්නේ තරංගනේ. ඒ තරංගම තීරණය කරන අවබෝධයට සාපේක්ෂව කොච්චර තප්පර ගන්නද මේක කෙටි වෙනවා. සමහරට දකින්නකොටම දැනෙන එකක් වෙන්න පුළුවන්. ඒතර තප්පරයක ගැප් එකක් තමයි තියෙන්නේ. සමහර අයට දැන් වෙන දේ තේරෙන්නේ සතියකටපත් වෙලා. දැනලා කරලා ගිහිල්ලා සතියකට පස්සේ ඔළුව පකා ඉන්න පාරයි. මොකද කියලා මම එදා ටිකක් තරහා කියන්නේ මම දැන්ද තේරුනේ ආ එන්නකෝ කියලා අපි කතා කරා මම උඩ සතියට පස්සේ පියාට තේරිලා තියෙන තරහා නිවිලා තියෙන එතකොටම පස්සේ තේරෙන්නේ එදා ටිකක් මට තරහා ගියා තමයි කියලා එහෙම තියෙනවා එතකොට යාගේ කාල සීමා විනාඩි ලක්ෂ ගණන් නම්සී ගණන්ක් නේ දවසකට විනාඩි 900 ගණන්ක එතකොට ලක්ෂ ගණන් ගිහිල්ලා යනවා මාස ගණන් ගිහිල්ලා තමයි තේරිලා තියෙන්නේ එහෙම වෙන්න පුළුවන් සමහර අයට තප්පර 5න් 10න් දෙන තරහා ගිලා විනාඩි 5 නැවතැල්ලා කතා කරන ටිකක් තරහා ගියා මේ මල්ලි එහෙම කරන්න එපා බලන්නකො මටත් තරහා ගියා මට වචනක් කියන මොකද තම නම යාට විනාඩි 5න් තේරෙනවා යාට ඒක ඒක වුණා කියලා මේ ආනාපාන වඩන විදර්ශනා වඩන භාවනාවකේ ඒ විදිහම තේරෙනවා මේක එක රැල්ලක් දෙකක් යාගෙන යනකොට තේරෙනවා දැන් වැඩේ ගැටෙන්න යන්නේ කියලා ඩග්ගලයට 100 පවත්තලා එක මේන්ටේන් කරගන්න මේන්ටේන් කරන්න අපි නෑ මේක ඉබේම හිතන. ඒ අවබෝධය තුළින් තමයි ඒක වෙන්නේ. මේ මාර්ගය තුල කිසිම දෙයක් කරන්න නෑ. කරන දෙයට හැඩගැහෙන්නයි තියෙන්නේ. කරන දෙයට හැඩගැහෙන්න. මට මේ මේ ව්‍යංජන මොනේ කියලා උයන්න අවශ්‍ය නෑ. එන ව්‍යංජනේ මොනවද කියලා ආවට පස්සේ දැනගෙන ඒකට හැඩගැහෙනවා. අද මම අල වළඳනවා. ඇයි අල ඇවිල්ලා? කරන්න දෙයක් නෑ මේක වළඳනවා. ඒ වෙන දෙයට හැඩගැහෙන්නයි අපි දක්වන්නේ ඔක තමයි මාර්ගය. කරන්න කිසිම දෙයක් කරන්න කිව්වොත් ඔක්කොම වැරදෙනවා. වෙනකන් ඉන්නවා. උනාට පස්සේ ඒකට ඇදගෙනවා. හරි සරල. ඒකයි මේ නිවන් මාර්ගයේ ලෝකෙ කිසිම කෙනෙකුට ප්‍රතික්ෂේප කරන්න බැයි. අදන්න කිසිම දෙයක් නැහැ. ඇදිලා තියෙන්නේ කරන්න කිසිම දෙයක් නැහැ. මෙදෙන්න කෙරෙනවා. ඒ කෙරෙන දෙයටයි ඇදිලා තියෙන දෙයට හැදගෙනවා. මේක ආර්ය අෂ්ටාංගික මාර්ගය. නිවැරදිව දකින්න. ඒක පාස්සියම වань දේශනා කරේ සියලු දේම යහපත්. ඥානියන්ට තරහ යනවා. එන්න විකසාද කරලා ඉවසිලිවන්ත කෙනෙක් හොයන්න අවශ්‍ය නැහැ. අර ලයි පිට දානවානේ මේ ඉඳසිලිවන්ත කාන්තාවක් සැමියේ කොහයයි? තුන්දරු පියේ කොහයයි? මේ ඉඳසිලිවන්ත කාන්තාවගෙන් මිනිස්සු කරන මේ කරුණ කතාවක්. එහෙම අහන්න අවශ්‍ය නැහැ. එයාට තරහා යනවා නම් ඒ තරහට හැය ඇඩගෑම. ඒ තරහින් වයින්කොට ඒවා ඉවසගෙන ආගෙන ඉන්න මම ඇඩගෑම. මේක තමයි සම්මන්තය. එහෙම නැති ඉවසිලිවන්ත කට්ටිය හොයලා ඇප්ලිකේෂන් දාන්නේ ආදායම් මදිනේ හාමුදුරුවෝ මේ රුපියල් 25000 මාසෙට අම්මන ජීවත් වෙන්න බෑ. ආදායම් වැඩි කරන එක නෙමෙයි ආර්ය මාර්ගය. ඒ 25000ට සාපේක්ෂව ජීවිතයට ගස්ස ගන්නවා. තුන් වේලක් කනවද දෙවේලක් කන්න වාහනෙන්ද යන්නේ වාහනේ පාක් කරන්න ඕෆ් කරන්න යතුරු අරන් අල්මාරිය දාන්න බස් එකේ යන්න ඒ විතර 25000 සාපේක්ෂව තමන් වැඩ කරනවා මිසක් 150000 සාපේක්ෂව අරක වැඩි කරන්න යන්නේ අද වැඩි කරන්න යන්නේ අර ඇද ගැනීම තමයි ආර්ය මාර්ගය මේ දක්ෂකම නැති නිසා ලෝකේ ප්‍රශ්න වැඩි මිනිස්සු කවදා 30 ජීවත් වෙන්නේ කොහොමද කියලා සාකච්ඡා කරන්නේ නැහැ අර ලක්ෂණ ජීවිතය ගත කරන්න අපට රජෙම ආධාර ඕනේ. වත්කම් ඕනේ. වැඩිපුර දියුණු කරන්න ඕනේ. වැඩිපුර වත්කම් ආදායම් වැඩි කරන්න ඕනේ. දැන් මේ ප්‍රශ්නේ සමගින් ඔක්කොම ගිහිල්ලා තියෙනවා. දැන් ඇත්තටම බැංකුවකට ලැබෙන ආදායම ඇති ඒ තියෙන වත්කම් වලින් අපි මේක නඩත්තු කරන තීන්ත අවුරුදු 20කට එකතරා තීන්ත ගැවුවොත් ඇති අදි සුකොබ්බෝගේ ඕනේ නිකන් යකඩ පුට්ටි එකක් දාන්න මේස වලට දාන්න පොලිතින් එකක් දාන්න ආ එහෙම තමයි ඉන්නේ මැනේජර් මහත්තයා. ඒසි මොකවත් නැහැ. ඕවා වීදම් ගියාම ඒවට හොයන්න එපා. මේක ඔක්කොම සරල කරලා ගියා නම් පාසක මත ලෝක බැංකුව වැටෙන්නේ නැහැ වහන දෙනවා ලෝන් දෙනවා මේගොල්ලන්ගේ ඔෆිස් ගිහලා බැලුවා මිනිසුන්ගේ පොඩි වලින් මේගොල්ලන් පඩි ගෙවන්නේ. නමුත් ඒකේ බ්‍රාන්ච් එකක නඩත්තුව තියෙනවා ලක්ෂ 40ක් විතර මාසෙට. එච්චර ලොකු නඩත්තුව. ඒතර මේව හොයන්න එපා. ඒ නඩත්තුව ගෙවන්න. ඒ නඩත්තුව ගෙවන්න ඔරාටක් ලෝන් දෙන්න ඕනේ. මංකොලකාරයටත් ලෝන් දෙන්න ඕනේ. පොට්ටයටත් ලෝන් දෙන්න ඕනේ. ඇස් දෙක පේන්න නම් ලෝන් එක පාස් කරන්නයි. ඉන්කම් එක ගන්න එපා මේක නඩත්තු කරන්නේ. පස්සේ බලනකොට රටේ තියෙන රත්තරන් කිලෝ දෙකයි සල්ලි ගාලා තියෙන රත්තරන් කිලෝ 25කට සල්ලි ගාලා. ඇයි? මිනිස්සු ඔක්කොම ණය වෙලා ලෝක බැංකුව ණය වෙලා මුදල් වල ප්‍රශ්න වෙලා ගැටලු ඇවිල්ලා මේ ඔක්කොම බැංකු ටික වැටෙනවා. හැම බැංකුවම ක්‍රෙඩිට් නේ. ඇයි ක්‍රෙඩිට් උනේ? ඕනකට වඩා ආදායම් ගන්න ණය දෙන්න ගිහිල්ලානේ. ඇයි ඕනකට වඩා පොසත් වෙන්න උත්සාහ කළේ? අර ළඟ දෙයින් සෑයමට පත් වෙන එක බැංකුවක්වත් ක්‍රෙඩිට් වෙන්නේ නැහැ. ඔක්කොම ඍණ වලින් මේ ධන වලින් යනවානේ. දැන් ඔක්කොම ඍණනේ යන්නේ. මේක කවුරු තීරුම් ගන්නෑ. මේ මේ විදර්ශනාව වඩන්නේ. ලද්දෙන් සෑයීමටපත් වෙන්න කිසිම ලෙක්චර් එකක් නෑනේ. ධන ධනාත්මක චින්තනය. ධනාත්මක වෙන්නේ කොහමද? දවසට ලක්ෂයක් වෙන්නේ කොහමද? මාසෙට ලක්ෂ තුනක ආදායම ගෙදර ඉඳලා ලබන්නේ කොහමද? මාසෙට අම්බෙන දාදායම් ජීවත් වෙන්නේ කොහමද කියලා එක කෝස් එකක්වත් නැහැ ලෝකේ. ලක්ෂ තුන අම්බ කරන්නේ කොහොමද කියලා උගන්වනවා. අම්බෙන දාදායම් ජීවත් වෙන්න උගන්වන්නේ නැහැ. බලන්න පිළිහිමේ ලකුණු මීදුමා රතමන්ත නැවත වඩින්න ඕනේ මේ කතන්දර. එදා වැඩලා අමතේම හදලා ගියා ආයි ඒක හරහා යථා තත්ත්වයට ගිලිහිලා. අඳුන් දෙකක් ඕදලා පිරිසිදු කරලා ඇඳගන්නේ කොහොමද? මේ ඇඳුම් දෙකෙන් තමන් සන්තෝෂෙන් තමන්ගේ අවශ්‍ය කටයුතු කරගන්නේ කොහොමද කියලා උගන්වන්නේ. අලුත් අලුත් විලාසිතාවන් ක්‍රෙඩිට් කාඩ් වලින් ගන්න කොහොමද? මේ ක්‍රෙඩිට් කාඩ් එක 25ක් ඩිස්කවුන්ට්, මේකට 25ක් ඩිස්කවුන්ට්, මේකට 10ක් ඩිස්කවුන්ට්, මේ මේ විලාසිතාවලට බැංකු ලෝන් දෙනවා කියලා කොහොම එකක් තමයි කියන්නේ. අර තියෙන එක ඩයික්ලින් කරලා ඕදලා කරලා නඩත් ඇඳගන්න ඒක උගන්වන්නේ. ඒක උගන්වන්න අලුත් අලුත් මෝස්තර වලට ක්‍රෙඩිට් කාඩ් වල පර්සන්ටේජ් එක මෙච්චරයි. එතකොට මිනිස්සු තව ණය වෙනවානේ. විනිමය අනුපාතය තවත් පල්ලයට යනවා. ඒක බුද්ධල ආදායම සම්පූර්ණ දෙදරුම් කරනවානේ. ඇයි මිනිසුන්ගේ විදම් එක බලනකොට මේ එක කොහොමද තියෙන්න බෑ. විදර්ශනාව නෑ. රතු කැකුළු බක් කඩේට හෙල්ත් ඉන්ස්පෙක්ටර් දිනන PHI පබ්ලික් හෙල්ත් ඉන්ස්පෙක්ටර් රතු කැකුළු බක් කඩේට මාතර බක් කඩේට මන ෆීල් කරනවා. කුස්සිය අපිරිසිදුයි. මාළු අඟුල් තියලා සති දෙකක් පරණයි මේ මාළු. මූදෙත් මැරිලා මාස 3ක් ඉඳලා තිනවා. පොළොට ඇවිල්ලා මාස 8ක් ඉඳලා තියෙනවා ෆ්‍රිජ් එකේ. මේ කඩෙත් මාස දැන් සති දෙකක් ඉඳලා තියෙනවා pH සීල් කරනවා. මේක බෑ. පිස්සාට් එකේ සම්පූර්ණම දෙන්නේ අජිනමොටෝයි අර කිමිකල් ටික. ඒකට සීල් කරන්නේ ඇත්තටම සීල් කරන්න ඕනේ මාධ්‍ය සෞඛ්‍යයට මේක අහිත කරයි. ඇටකටු දිරනවා. ඇට මිදුළු බෝන් මැරෝ දිරනවා. ළමයි හම්බෙන්නේ නැහැ. වද වෙනවා. මේ අජිනමොටෝ වැඩිකුර දාන්න නිසා ලේ වල තියෙන ඔක්සිජන් ඔක්කොම පිච්චෙනවා. මිනිස්සු ලෙඩ වෙනවා. මානසික ලෙඩ වගේ අමුතුම විදිහට පත් වෙනවා කියලා ඒවට මේ pH එක පැන ෆීල් කරන්නේ. ඒවට අප්‍රූව් දෙනවා. අර ස්වභාවික තියෙන ලුණු මිනිස්සුන්ට ෆීල් එක ගන්නවා. මේක හරියන්නේ නැහැ. මේක මිනිස්සු කරද වෙනවා කියලා අර තියෙන ස්වභාවික කඩවල අර පැල් වගේ පොල්පතු දාලා ඔක්කොම සීල් කරනවා. ඒක ඇහුවා කියන පබ්ලික් හෙල්ත් ඉන්ස්පෙක්ටර් කියලා. මේ විකෘති නැති ඒ විදර්ශනාවනේ. යෝගට් වලට බැක්ටීරියා දානවලු. බැක්ටීරියා දැම්ම නැත්නම් මිදෙන්නේ නැහැ. එතකොට බැක්ටීරියා අර මඩෙන් අරන් ගෑවිලා යෝගට් වලට ඒවට දාලා ඔක්කොම කරලා මුදවල දුන්නම රස කර කර කනවා අතේ තියන්නේ. අර මාළු ඇඹුල් කියලා එකට බැක්ටීරියා බෝ රටේ නැති නඩු දාලා අරුව පුරු කරලා දවස් දාලා. මොකද කියන බැක්ටීරියා තියෙනවා මේක මිනිසුන්ට අයිති කරලා මේක වළඳන්නට. අර ප්‍රසිද්ධියේ මිනිස්සයා ලොරු පිටින් බැක්ටීරියා දාලා මුදෝ පිටින් යදන්නේ ඒවට නඩු නැහැ. ඒවට ඒකට අක්කු තමයි. යෝගට් එක අයිලන්නේ. මටත් එකක් දෙන්න කියලා ඒකට කාලය යනවා. අර ලුණු මිරිසෙකට pH ඉවසෙල් ගන්න මේක පෙරේදාට එක බැක්ටීරියා මිනිස්සු මරනවානේ. මාස 6ක් පමණ බැක්ටීරියා දාගෙන ඒවටම කොවන්නේ. හැරුවම් කියන පබ්ලික් හෙල්ත් ඉන්ස්පෙක්ටර් කියලා කියනවා. කොහොම තමයි ඒක අදලා තියෙන්නේ පද්ධතිය. විදර්ශනාව නැති නිසා ඒ මිනිසුන්ට ඒක පේන්නේ නැහැ පාසලට. ලෝකයේ ඇත්තටම තත්ත්වෙ මේක. ඇත්තටම පීසා තරමය බර්ගර් අරමු කොහොම කෙමිකල් නේ. ඇතුලේ පබ්ලික් ඉන්ස්පෙක්ටර් පණින්න මේකට. එයා පණින්නේ මාතරපත් කඩේටයි රතු කැපුළු බත් කඩේටයි පණින්නේ. ඒවට තමයි සීල් කරන්නේ. අරවට සීල් කරන්නේ. විදර්ශනා වැඩුවම ඒවා පේනවා. ඒ පේනකොට අපිට මේ උද්ඝෝෂණ කරන්න අවශ්‍ය නැහැ. ලෝකයක සමාජයක ජීවත් වෙන්න හරි ලේසියි. දැන් මාව අරන් ගිහලා වරලා නෙදර්ලන්තේ තිබ්බම මම නෙදර්ලන්තේ කට්ටියත් එක්ක ලස්සන ඉන්නවා. කට්ටිය බං මෙයා වෙනස් වෙන්නේ නැහැ. අපේ කල්චර් එක මෙයාට බලපන්නේ නැහැ. එයා අපේ කල්චර් එකට මේ කන්වර්ට් වෙන්නේ නැහැ. මම මේ විදිහට බින්නයි. ඒක දැක්කම අපි වෙනස් කරන්න බෑ ලෝකික අද ලෝකේ ගැමි කෙනෙක් ගැමි ගැමි ගෑනු ළමයි ගාවන් ඇඳලා පාට දෙයක් දාලා ඉන්නවා. ගෙනල්ලා මේ ටවුන් එක හොස්ටල් එක ගාමන්ට් එක රස්සාවක් දීලා සති දෙකක් තියලා බලනවා. ලිප්ටික් ගාලා කලිසම් ගාලා පස්සේ අපිට අහනවා මේ නන්දාවති කවුද? මම තමයි අහන්නේ. නන්දාවති අපිට හිතා ගන්න බෑ කොණ්ඩ වෙනස් වෙලා අප්‍රේල් වෙලා ඉස්තිකල් කරාබු 15ක් විතර කණේ විදලා අපිට හිතා ගන්න බෑ. එයා ඩකල කන්වර්ට් වෙලා ඒ විදර්ශනාව නැති නිසා එයා ඕනම එකකට වෙනස් වෙනවා. විදර්ශනාව තියෙන කෙනා ලෝකෙ වෙනස් වෙනවා. හැබැයි එයා එතනම ඉන්නවා. එයා එතනම ඉන්න. එයා වෙනස් වෙන්නේ නැහැ. එයා වෙනස්. ඒකට තමයි විදර්ශනාව අවශ්‍ය. ඒක යථාර්ථය දකින්න ඕනේ. එක දකින්න දැන් මෙච්චර කල්චර් එක වෙනස් වෙලා තියෙනවා. ඇඳි ගැරු වලින් කන්නේ. දැන් මම යුරෝප රටවලට ගියම ඔක්කොම ඇඳි ගැරු. නමුත් මම පාත්‍රයට කැම ටික අරගෙන අතින් තමයි වළඳන්නේ. බැක්ටීරියා ප්‍රශ්නයක් නෑ. මගේ අතේ බැක්ටීරියා මගේ නේ ප්‍රශ්නයක් නෑ. ඔයගොල්ලෝ පරිස්සමෙන් ඉන්න කියලා මම ඉතින් වළඳන. මම වෙනස් වෙන්නේ නෑ. ඒගොල්ලෝ එලා දකින්න මේ අතින් වළඳන බලන්න මේ අමතැනම දිඳුරුලා ප්‍රශ්නයක් නෑ. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒකට කම්පා වෙන්න අවශ්‍ය නෑ. විදර්ශනාව තියෙන කෙනෙක් වෙනස් වෙන්නේ නැහැ ලෝකේ. විදර්ශනාව නැති කෙනා අනේ කොහොම ඇඳි ගැරපු පාත්‍රේ පැත්තකින් තියලා එයා පිඟාන කරන එයා ඇඳි ගැරපුනි අර ස්ටයිල් එකට උරු වෙනවා. එයා විදර්ශනා නැති නිසා උරු වෙන්නේ. ඒකේ යථාර්ථය දකින්න පුළුවන් කියලා බුදුහාමුදුර අන්තිම වෙනකම් වෙනස් වෙන්නේ නැහැ. පිරිනවම් මංචකයට පිරිනවම් පාන්න යනකම් උන්වහන්සේ වෙනස් වෙන්නේ නැහැ. ඇයි උන්වහන්සේ විනා විදර්ශනාවේ පියා උන්වහන්සේ වෙනස් වෙන්නේ. එහෙනම් උන්වහන්සේ දේශනා කරපු විදර්ශනාව තුළ අපිත් යනවා නම් අපිත් වෙනස් වෙන්නේ නැහැ. අම්මට කවදාවත් මමී කියන්නේ නැහැ. මෑණියනේ කියලා ඒ ගෞරවයෙන් කතා කරනවා. තාත්තට ඩැඩි කියලා ඩෑඩ් කියලා කියන්නේ නැහැ. ඩෙඩ් කියලා කියනවනේ ඊට පස්සේ. ඒඳ අපි තාත්තට අප්පච්චි කියලා තාත්තේ කියලා කතා කරනවා. ඒක වෙනස් වෙන්න බෑ. කොච්චර සංස්කෘතිය වෙනස් වුණත් ඒ ගෞරවය ඒ අම්මට උදේට වැඳලා යන එක එළියට අවසර නිින්දට යනකොට වඳින එක දෙමව්පියෝ කතා කරනකොට බොහොම සංවර සවන් දෙන එක එකට එක කතා කරනකොට ඒක වෙනස් වෙන්න බෑ. ඇඳුම් වලින් සමාජයෙන් පරිසරයෙන් ඉලෙක්ට්‍රොනික ඉක්වමන්ට් එක ඒක වෙනස් වෙනවා කියලා කියන ලොකු ප්‍රශ්නයක් මේක. ඒක ලොකු ප්‍රශ්නයක්. වෙනස් වෙනවා අර වගේ පරිහානියට යනවා. පරිහානියට. සදාවර කියන්නේ.